ඉති සංඥාය අත්සංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සංදයෝ ඉති සංඛාරාණං අත්සංගමෝ තීති එරෙන්නේ ඒකයි ඒ අපිට ඒ පරස්පරයෙන් කලාවට සම්මා සතිපට්ඨාන සූත්‍රය දැන් අවස්ථා කීපයක් අසු කරමින් අපි අද මේ ඉදිරිපත් කරගත්ත සීලපදයට තේමි සංස්කාර සම්දේට කියනවා ඒ අනුව අපි මේ ආකල් සාකච්ඡා කරපු විස්තර කරපු කොටස් සම්මාසේ සඳහන් කරනවා නම් ආයනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාවේ නීවරණ කාබ්බය ස්කන්ධ පරිවේ රූප, වේදනා, සංඥා කියන කොටස් පව කරලා දැන් අපි මේ 43 වෙනි වාරයටයි අද මේ ලැබිලා තියෙන්නේ. ඉතින් මේ කොටස ධර්ම දේශනාවට හැඳින්වීමක් වෙනවා වගේම තවත් පැත්තකින් මතක් කර දීමක් වෙනවා මේ තාකල් අපි සාකච්ඡා කළා වූ මුල් කොටස් ඒකාන්තයෙන්ම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ සංස්කාර ඛණ්ඩයේ පිළිබඳව ගැඹුර අවබෝධ කිරීමේදී විශාල ආලෝකයක් වෙනවා. ඒ මොකද අපි සාමාන්‍යයෙන් කතාවේදී වුණත් මේ රූප ධර්ම වලට වඩා නාම ධර්ම වල ගැඹුරක් ඒ වගේම සූක්ෂම භාවයක් අවබෝධ කර ගැනීම දුෂ්කර භාවයක් ඇති බව ඒ කවුරුත් පිළිගන්න දෙයක්. විශේෂයෙන්ම භෞතිකවාදී නොවන ඕනම කෙනෙක් පිළිඅර ගන්නවා. ඒ පැත්ත බොහොම ගැඹුරක් සූක්ෂම භාවයක්, විෂම භාවයක් අවබෝධින මාතෘකාවක් පවයි. ඒනොත් අභිධර්මය මේක කොටස් කරනකොට චෛතසික සහ සීත කියලා චිත්තදායික වශයෙන් දෙකට කඩලා පෙන්නනවා මේ නාම කොටස. ඒනොත් චෛසික 52ක් කොටු කර දක්වනවා. පරික්‍රා කර දක්වනවා. එයින් 50ක්ම වැටෙන්නේ මේ සංස්කාරය. ඒකෙන් හිතා ගන්න පුළුවන් කොච්චරක් මේක විවිධ සාකච්ඡාවලට විවිධ මත මතාන්තර නැති දැක්වීම වලට ලක්ලා තියෙනවා. ඒ චෛසික ධර්ම වලින් වේදනා චෛසිකය වේදනා ස්කන්ධයේ වශයෙන් රූපස්කන්ධයට පස්සේ නාමස්කන්ධේ ආරම්භය ලබා දෙන්නේ ඒ වේදනා චෛතසිකය ගැන ඉගෙනීමේ. ඒකත් ඉතින් ගැඹුරුයි. ඊගාවට සංඥාස්කන්ධයේ අපි සති දෙකක් පමණ කල් ගත්තා. ඒක මේ ශක්ති ප්‍රමාණයෙන් මූලධර්ම පැත්තෙන් අත්දැකීම් පැත්තෙන් අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒ ඔක්කොම දැනුම අසාරු කරගෙන ඊට වඩා අතුලාන්තයකට ආරාධනාවක් ප්‍රවිෂ්ඨයක් මේ සංස්කාර සම්දිතිය. ඒක නිසා ඒවා පිළිබඳව නැවත මතක් කර ගැනීම, ඒ ධර්ම කොටස කෙරෙහි ධර්ම ගෞරවය ඉදිරිපත් කර ගැනීම මේ සංස්කාරස්කන්ධය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. එහෙම නැත්නම් මේකේ ප්‍රවිෂ්ඨයක්. ඒකට ළඟා වීම අමාරු ස්වභාවයක් තියෙනවා. අපි බලමු ඒ අවබෝධයේ ඇතුවක් නැතුවක් හැකි තාක් දුරට ඒක පිළිබඳව මේ ගත කරන කාලයත් එක්ක අපේ ඒ ධර්මයේ කෙරෙහි ඇත්තා වූ ගෞරවය සාධක බවක් අවබෝධයක් වැඩි වෙන විදිහට මේ ඉදිරියට තියෙන විනාඩි සුවයතේ ගත කරන්න. අපි සංඥා පිළිබඳව නොයේ විස්තර විභාග පස්සේ දවසවල යෙදුණා. ඒනොත් අවසාන වශයෙන් උකට ගන්න තියෙන්නේ යෝගාවචර ජීවිතයකට බලලා ගන්න තියෙන්නේ සංඥාවල තියෙන හැකි සංඥාව තමයි. ඒකට හේතුව සංඥාව පිළිබඳව යම් කිසි කෙනෙක් තුළ යම් ප්‍රමාණයක නොදැනීමක් කියනවනම් ඒ නිසා ඔහුට තමන්ගේ හැකි සංඥාව බාධා කර ගැනීමක් ඒට හානි වීමක් අනිවාර්යම සිද්ධ වෙනවා. සංඥාස්කන්ධය පිළිබඳව අවබෝධය වැඩි වෙන්න වෙන්න වෙන්න වෙන විදිහට කියනවා ධර්මයේ පිළිබඳව මේ අපේ වැඩ පිළිවෙලේ සම්මිය දෘෂ්ටික සාසනයේ දැක්කෙන කොටස් අවබෝධ වෙන්න වෙන්න වෙන්න ඒකාන්තයේ මේ පුද්ගලයාගේ හැකි සංඥාව වඩන. වීරිය වඩන. ඉදිරියට යන ගතිය අපටිවාණීව අසංසුප්තව ඉදිරියට යන ශක්තියක් ඇති කරන්නේ මේ හැකි සංඥාව. ඊට පස්සේ එවැනි හැකි සංඥාවක් ඇතුව නැත්නම් මේ ධර්මයේ මම මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරගත යුතුයි. මම මේ තාක්කල් ඒ භාවනාවට කලින් කළා වූ ඒ දාන කටයුතු සීල ප්‍රතිපදා සමාධිය පිළිබඳව යම් යම් අපේ ආයෝජනයන් කුංචි දේවල්. තාමත්ම බරපතල ලොකු තැනකට යොමු කරපු දේවල්. ඒ මතු මතේ තමයි ධර්ම ගෞරවයත් ඇතුව ධර්ම පිළිබඳ ඥානයත් ඇතුව තමයි මේ සංස්කාර ඛණ්ඩය පිළිබඳව එළඹෙනකොට ඒ ධර්මයේ කලසුනා භාවයකට මනසක් ඥානයකට යොමු කරනවා ඒකට දර්ශන વિશે කියන්නේ ඥාන විභාගය ඥානයන් පිළිබඳව අවබෝධයන් පිළිබඳව විකාශනය කුලුල් භාවයක් මෙතන සාකච්ඡා වෙනවා ඒක නිසා මේ සංස්කාර පිළිබඳ විග්‍රහය ප්‍රත්‍යක්ෂයේ පවණක් සීමා වෙලා නැහැ මේ දර්ශන විෂයට දර්ශන විෂයට සමහරලාට මුණත වශයෙන් එළියටමත් ඇවිල්ලා සාකච්ඡා වෙන වෙලාවල් තියෙනවා කොහොම නමුත් පසුබෑමේ පසුබිමේ විශාල අර්ථයක් අතුලාන්තයක් විශාල චරිතයක් භූමිකාවක් මේ සංස්කාරයෙන් පිළිබඳ මේ සංස්කාරයන් පිළිබඳව ඇත්තා වූ වෙනස නිසාමයි අද මේ මහායාන හීනයාන බෙහෙදයක් ඒ වාගේම මේ නිකාය බෙහෙද নানা ආකාර මේ බෙහෙද කියලා කියනවා ඒ නිසා තව ඉස්සරහට යනකොට මේ සංස්කාරයන් වැඩෙනවා හැර වෙන වෙන්න දෙයක්. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න එකිනෙක අතර පටු භාවය, ભેද භාවය වැඩි වෙනවා. නමුත් ඒ ගත්තගෙන ඉතාමත්ම විචක්ෂණ. ඉතාමත්ම යොමුනේ අනික් අත්තන්ට ඒ තමන් ගත්ත දේ දමාගතමින් තමයි මේ සංස්කාරයන් වැඩි. ඒක නිසා සබ්බේ සංඛාරා අනිච්චා ධම්මේ සංඛාරා දුක්ඛා කියලා කිසි පැකිලීමක් නැතුව සරුවචන දේශනාවේ සඳහන් වෙනවා සංස්කාරෝ ඒකාන්තයෙන්ම සියල්ලම අනිත්‍ය විනිසමයි දුක පිච්ච. ඒ නිසා අවබෝධ කරනකොට මේ සංස්කාර පිළිබඳ කතා කරනකොට ප්‍රත්‍යක්ෂ කරනකොට මේ අනිත්‍ය භාවයේ හොල්මේ එහෙම නැත්නම් මේ පෙළෙන තවන දුක්ඛ ස්වභාවය මතු වෙනවා කියන එක දුක ලක්ෂණක් කියලා එහෙම නැතුව නිත්‍ය සංඥාවක් එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය අමතක කිරීමකින් හෝ යටපත් කිරීමකින් ඔබා දැමීමක් කරනවනම් ඒක සංස්කාරයක් කියලා මේ අනුව අපිට අපි ඉන්නේ සංස්කාරයන් පිළිබඳව මූල ධර්ම විග්‍රහයකට එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයද කියන එක හොඳට පැහැදිලි. ඒ නිසා මේ විපස්සනා මාර්ගයේදී කියන්නේ දුක්ඛ ප්‍රතිපදාව. ඒක පිළිබඳව ආයේ කිසිම වෙනත් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නැහැ. ඒක පිළිගත් සම්මතයක්. සංස්කාර ස්කන්ධයේ බහිනකොට කාටවත් මම හිතන්නේ සන්තෝෂ වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒක තියෙන්නේම අපි මෙතෙක් කල මේ සර්වඥ දේශනාවේ සඳහන් වෙන විදිහට අනේ මහණෙනි උඹලත් මම මේ සංසාරේ මෙච්චර කල් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා මෙච්චර කාලයක් ඇවිද්දා රටවලල් ගියා දැන් ඒ වටවලල් යෑම නම්බුවක් කරගන්න ඉඩක් නොදැනුවත් ක්‍රමයි. අපි හිතුවා ඒ කාලේ අපි අනිත් වැඩිය වෙනස්, අපි අනිත් වැඩිය දක්ෂයි, අපි අනිත් වැඩිය හුරුබෝටි, අපි සූක්ෂමයි. ඒ නිසා අපිට තවත් මේ දක්ෂකම් හුරුබෝටිකම් ධනා වඩාගෙන ඉන්න පුළුවන් වෙයි කියන තාක්කල් තමයි සංකාරය කරන්නේ. ඔක්කොම සකතිරුකම්. ඔක්කොම සංස්කාරය. ඒ ඔක්කොම විචක්ෂණ භාවයේ අනන්‍යතාවය පිළිබඳ කියලා තේරුම් අරගත්ත දවස වෙනකොට අර මොහිනීගේ පිටිපස්ස පැත්ත දැක්කා වගේ විශාල අනිත්‍ය සංඥාවක් නැත්නම් සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඇති හැටියෙන් දැකීමක් දුක්ඛා කියලා ඇති හැටියෙන් දැකීමක් අවශ්‍යයි. ඒක නිසා ඔය ගිරිමානන්ද වගේ සූත්‍රවල දස සංඥාවක් ගැන සාකච්ඡා කරනකොට ආනාපානෙ උගන්නන්න කලින් මේ සංස්කාර පිළිබඳ සංඥාව හිතේ තැන්පත් කරගන්න. සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා. සබ්බ සංකාරයේයි අට්ටි යටි හරායත ජගුච්ඡති. මේ කරන ඇනිල්ල මේ කරන කලවර මේ කරන හැඩගැස්වීම අට්ඨියති හරායති දෙගුත්තේ ජුගුප්සා කරනවා අතහරිනවා හලාලා ඒත් ඒක පැත්තකින් බලන්න මේකට තමයි ඉතින් පෞරුෂත්වය කියලා කියන්නේ. මේකට තමයි අපි මේ ආත්ම වර්ධනය කියනවා මේ වැඩ කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා භාවනා යෝගාවචරයේ දුක්ඛ ප්‍රතිපදාව තමයි ඒකව දැනගෙන විපස්සනා යෙදෙන කෙනාට පුළුවන්කමක් තියෙනවා මේ නාටකෙම පොඩ්ඩක් පියවරක් පිටිපස්සට තියලා මේ නාටකෙම දිහා බලන්න බලනකොට ස්වයං විවේචනයක් විතරමයි ආගමික වෙන්නේ එහෙම නැත්නම් ධර්මානුකූල වෙන්නේ අනුන්ගේ විවේචනයට දැක්කොත් ඒකත් තවත් සංස්කාරයක් වෙනවා. ඒක තවත් දුක වේද පිටත. මේ නිසාම දෝ සර්වජ දේශනා සඳහන් වෙනවා මේ ලෝක සත්‍යාරම කතා කරලා කියනවා මට කරන්න තියෙන දේ කරලා තියෙනවා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නෑ. මාර්ගයේ දේශනා කරලා කියනවා උලොම් ප්‍රදේශයේ උලොම් එක් මේ මාර්ගය යම් විදිහකට අරවචනාත දේශනා කළා නම් මම ළඟට එන්න මම ආශිර්වාද ගන්නවා නම් එතකොට ඔබට මේ මේ දේවල් ලැබෙයි කියලා අරවචනාත දන්නේ ඔක්කොම. ඒ කිසිම දෙයකින් කිසිම කෙනෙකුට කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් පුළුවන් එකම කෙනා තමයි සර්වන්ත සත්‍යයන් ලැබපු තුන්කල් දක්නා වූ මහා කරුණාවක් ඇත්තා වූ සර්වඥ. උන්වහන්සේ කියනවා මට ඔබලා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. මට පුළුවන් පාර පෙන්වන්න විතරයි. ඒ නිසා මේ සංස්කාර පිළිබඳ අධ්‍යයනයේදී ඒක අනිත්‍යතාවයේ පිළිබඳව අනිත්‍යත්වයේ පිළිබඳව දුක පිළිබඳව පැහැදිලිවම ආධිනව පෙන්වනවා ප්‍රතිඵල පෙන්වනවා ඒ නිසා තමන් ඒක සීමා කර ගන්න ඕන පුළුවන් තරම් මේ මේ සාක්ෂෝකී ආත්මය පිරිසුදු කිරීමේ අත්පොදේ නමුත් ඒක තේරුම් අරගන්න අපිට නැතුව බැරි යකෙක් වාගේ අනුන් සම්බන්ධ අතීතය සම්බන්ධ අනාගතය සම්බන්ධ නිදසුන් ඉදිරිපත් කරගන්න වෙනවා අන්න එතනදී අනිත්‍යත්තන්ට ඇඟවීම ඉඟි කිරීමක් කෙනහීමක් වේදෝ කියලා සැකෙන්නේ ඉතියි නමුත් අපි ධර්මය අවබෝධ කරගැනීමේ අවංක ප්‍රයත්නයක් මිස සමාජවත්කත් එහෙම කොනහන දෙයක් ඇත්තේ නෑ මේකේ ඒව හුදු නිදර්ශන පමණක් වශයෙන් අරගත්තේ නැත්නම් අපිට මේ සංස්කාර පිළිබඳව මේ සාසනය සඳහන් වෙච්ච දේවල් ඉස්මතු කරගන්න අමාරුකමක් තියෙනවා. ඒ නිසා අපි ඉඳස්න ගන්න වෙනවා, අපේ මතීතෙන් ගන්න වෙනවා. ඒ වගේම අනුන්ට වෙච්ච දේවල් වලින් ඉතිහාසයෙන් පාඩම් ගන්න වෙනවා. නමුත් ඒක කවදාකවත් ඒකේ කුත්තල ආරෝපණයක් කරලා කෙනෙකුට එනහීමක් කියලා හිතන්න නරකයි. මොකද මේ අවබෝධ ඥානය සඳහා ඒක අවශ්‍ය වෙනවා. දර්ශනීය පැත්තෙන් බලනකොට හුඟ දෙනෙක් කියන්නේ මේ සංස්කාර සංස්කාරයක් තමයි ඥානය කියන්නේ. සංස්කාරය තමයි අවබෝධය කියන්නේ ලෞකික. ඉතින් මේ ලෞකික අවබෝධය ඇතුවත් නැතුවත් බෑ ලෝකෝත්තර අවබෝධය. ඒ නිසා මේ සංස්කාරයන් අපේ වාසිය පිණිස යොදා ගන්න සිද්ධ වෙනවා. ඒක නිසාම සරුවචන දේශනා කළ තියෙනවා උන්වහන්සේගේ ඥාණයට වැටහෙන සංස්කාරයන් අතරින් ඉතාමත්ම වැරදි අඩු සංස්කාර තමයි ආර්ය අෂ්ටාංගික. ඒක සංස්කාරය. ඒකත් කවදාකවත් මේකට උනාට පස්සේ හරි කියාගෙන යන්න ඕනේ බහුරක් එහෙම නෙවෙයි. ඒකත් එකද කිරීම සඳහාම ඇත්තා වූ සංස්කාරයක්. ඒක නිසාම දේශනා කරනවා ධම්මාපි වික්ඛෝ වික්ඛවේ පහතම්බා වගේව අධම්මෝ. මානින් මේ ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයක් ඔබට අතහරින්න දීලා. අධර්මය ගැන තුමන කතාවද. ඒ තමයි සංස්කාර ඉගෙන ගන්න ඉගෙන ගන්න අතහරින්නයි වෙන්නේ. බදා ගන්න නෙවෙයි. පුස්තකාලේ කියලා තැම්පත් කරගන්න නෙවෙයි. ආඩම්බරයක් වශයෙන් ආත්මයක් වශයෙන් ගන්න නෙවෙයි. ඒ නිසා මේක ඒකාන්ත සුවයන් විවේචනයක් වෙන්නේ. වෙන කෙනෙක්ගේ සංස්කාර පිළිබඳව තොරතුරු රැස් කිරීම මන්ද ඒ මොකද ඒකේ හුඟක් කාලවට අත් වශයෙන්ම ඉතාම දක්ෂ කෙනෙකුට නම් ඒක වරදින්න නැති විදිහට වැරදි අර විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ලෝකයට ඉදිරියපත් වෙන්නේ ඒකෙන් විශාල වැරදියක්. ඒක නිසා හොඳම දේ තමයි මේ ආත්ම පරිේශණය. අධ්‍ය පරිේශණය තමන්ගේම සංස්කාරයන් පිළිබඳ හදාරමින් මෙහි යත්තා වූ මුල නතර ක්‍රමය. මේ සංස්කාර රැස් කරන නාම සංස්කාරයන්කින් කෙලකන හැටි. සංස්කාරයන් විසින් විනාශයට පත් කරන හැටි දැකගත්තා නම් මේ 90 ත්‍රිකෝණ වැඩි. හරි මේක බලන්න. දැන් ප්‍රතිසම්පාදය ගැන සාකච්ඡා කරනකොට අවිද්‍යාපච්ච සංඛාර අවිද්‍යාවෙන් නැත්නම් අවිද්‍යාව මෙලොව වශයෙන් අපිට දෙන ප්‍රධානම මේ සංසාරයට ඇදබැඳ තැබීමට මේ වද බන්ධන ලබා දීමට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන උපකරණය තමයි සංස්කාරය. සංස්කාරයන්ට ගොදුරු වෙලා සංස්කාරයන් මගින් තමයි විඥානය දී කරන්නේ. සංකාරපච්ච විඥාන. මේක අපිට සාමාන්‍ය මේක පිළිබඳව පරිත්‍යාගපාද වගේ ලෝකෙටම දාලා අනුන්ට තමන්ටත් දාලා අතීතනාගත ප්‍රතිපන්නයට ගැලපෙන්නේ. මේ විදිහට දේශනා කරලා කියන එක මෙහෙම තේරුම් ගන්නත් පුළුවන්. තව ක්‍රමයකට යනවා මේක විග්‍රහ කරනකොට වටහා ගන්න පුළුවන් නිදර්ශන තුනක් තියෙනවා. එකක් තමයි මේ අභිධර්ම ක්‍රමයට චිත්ත වීජයක් පටන් ගන්නකොට භවංග භවංග කලන භවංග උපච්ඡේද පංචද්වාරා වජන කියලා මේ ඒ පියවරවල් ටිකක් නැතුව බැරි පියවරවල් ටිකක් දක්වලා තියෙන ප්‍රස්තාව. මේ පංචද්වාරා වජනේ කියලා කියන්නේ මේ උදාහරණයක් විදිහට අපි හැම විස්තර කරන්නේ අඹගහකට දොර අපසේ ගියා ඉන්න මිනිස්සුෙකුට ඒක පාට සද්දයක් ඇහිලා යන නැගිටි. ඒක අර භවංගේ ඉන්න මිනිස්සයා භවංග චලනයේ වුණා වගේ නිින්ද කැඩේ. ඊගාට භවංග උපච්ඡේද නිින්දෙන් මෙහි අවදි වෙයි. අවදිලා බලනකොට මේ අර නිින්ද හොලලා දාන්න නිින්දෙන් කඩන්නත් ඒ තුනේ මොකද්ද කියලා හිත ඊගාට විග්‍රහ කරලා බලන්න. ඒ වෙලාවේදී යමක් ඇහෙන් දැකලා අර වෙච්ච සංගතිය සාධාරණීකරණය කරන්න සිදු තියෙනවා. කොහොමද කවුරු හරි ළඟට දමලා ගහලා වෙන්නේ නැතුව අතටිවක් කරලා හරි වෙන්නේ තියෙන ඕන ඇහැරක් පේ. එහෙම නැත්නම් කනට සත්‍යයක් ඇහිච්ච නිසා මට මේ නිින්ද එල්ලුම් කාවා නිින්දෙන් අවදි වුණා වෙන්න පුළුවන්. නැත්නම් නාසයට දැයිච්ච අමහිරි භයානක ගඳක් නිසා. ඒ නිසා දිවට දැයිච්ච රසයක් නිසා. එහෙම නැත්නම් කායට වැදිච්ච පහසක් නිසා. එහෙම නැත්නම් හිතට මාපු හොල්මනක් නිසාද කියලා. මේ මොකෙන්ද මේ වෙච්ච සංගතිය උනේ කියලා ආවර්ජනය කළ බලන ගතියක් හිත කර. මේකට කියන්නේ ආවර්ජන හිත කියලා. ඒ පංචද්වාරයන්ගෙන් ద్వාර පහකම පරිඩකාරය කරලා බලනවා කොහටද අමුත් එක්ක ඇවිල්ලේ. කොහෙද අමර දෙයක් හිතුනේ කියලා. ඉතින් ඒ නිසා තේ විනියන දිගට අඹ ගෙඩියක් වැටලා ඩොග් ගාලා රාත්‍රි. එතකොට හිත තේරුම් අරගෙන හරි නිින්ද කැඩුනේ මේ සත්‍යය. කන ක්‍රියාත්මක වුණා කනට අඹ ගෙඩිය වැටීමේ සත්‍යය. ඇති වුණා ඊට පස්සේ කනේ විඥානයක් පහළ වුණා මේ විඥානය පහළ වෙන්න තමයි අර නිසිනින්දේ තිබුණ නිින්ද කඩාන භවංගයේ කඩාගෙන කොළවලා අවදි කරගන්නේ දැන් විඥානය ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කනට සම්බන්ධ වෙලා දැන් දුවන ඊට පස්සේ ගොඩක් දේවල් වෙන්න පුළුවන් විදිහට දක්වන මිනිහෙකුට ඇති වෙන දේවල් ආන්න අර වෙලාව අපි අරගත්තොත් එහෙම නිින්දෙන් කැඩුණා කැඩිච්ච ගමන් තාම හොල්මන තියෙන්නේ කලකොලේ තියෙන්නේ මොකද මේ උනේ කියලා අන්නේ වෙලාවේදී හිත මේ සීමලා ගැනීම සඳහා මම මේ හෙල්ලුම් කෑවේ මම මේ ඇදගෙන වැටුනේ සබ්දයක් අහලද රූපයක් දැකලාද කනක් වැදිලාද දිවට රසක් දැනිලාද කායට පහසක් දැනිලාද කියලා තාම විනිශ්චයක් නැහැ. පරිණිතකාරයේ ශීඝ්‍රයෙන් දුවනවා ඒ අදාළ ద్వාරයන් පහ දිහේ. මේ වෙලාගත වෙන වැඩක් කියලා හිතන්න පුළුවන්, නොහිතන්නත් පුළුවන් මේක අභිධර්මයේ ක්ෂණ වාදය අනුව චිත්තක්ෂණ දීලා තියෙනවා. බොහොම ශීඝ්‍රයෙන් මෙය විනිශ්චය කරනවා එක්ක ඇහෙන් එක්ක නාසයෙන් කනෙන් දිවෙන් ශරීරයෙන්. මෙන්න මේ විනිශ්චය කරන වෙලාවේදී අපි විවේකයේ බැලුවොත් අඹ ගෙඩියක් වඩනවා ඇහෙන් දකින්න පුළුවන්, කනට අහන්න පුළුවන්, නාසයෙන් විඳින්න පුළුවන්, දිවට රස විඳින්න පුළුවන්, කයට පහස ගන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් ඒ වෙලාවට විඥාණයට පස් දොරකින් දුරේ ගලන්න පුළුවන් තොරතුරු ලක්ෂය. නමුත් මේ විඥානය ඊටාමත් ප්‍රකට දේ විතරමයි කොහොමද? එයා කියන සද්දේ තමයි මේ මගේ නිින්ද කැඩුවේ. නිින්ද හොල්ලලා දැනෙන්නේ. එහෙම නැත්නම් රූප වෙන්නත් පුළුවන්. ගඳ වෙන්නත් පුළුවන්. රස වෙන්නත් පුළුවන්. පහර වෙන්නත් පුළුවන්. මේ එකක් තෝරගත්තට පස්සේ තමයි ඕනේ කලෙලියක් වෙන්නේ. හිතේ සිහියලා ගන්න පුළුවන් වෙන්නේ හරි මේ වෙච්ච සංගතිය මේකයි. මේ අමගෙඩි වෙන්න ලොග් ගන්න නිසායි අවුදුනේ කියලා ඔය හිතට ඊට පස්සේ ස්පාසුවක් වෙනවා. දැන් ඕන්න ස්ථාවරයක් ඇති කරගන්න. ඊට පස්සේ ස්ථාවර දිගේ තමයි මේ චිත්ත විචේ දුවන්නේ. මෙතෙන්දී හොඳට විවේකේ බැලුවොත් එහෙම ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ විඥාණයට දොරවල් පාකින් කරතු වෙනවා. කවමදාකවත් පහම නම් අත්දින් හම් වෙන්නේ. අයින් එකක් මෙන්න මේ තේරීමේදී විඥාණයට බෑ විඥාණයට ලැබෙන සෑම කරතුරක්ම ආහාරය. ඒ ආහාර කරගන්න පුළුවන් ප්‍රදේශය සීමා කර ගැනීමක් වෙනවා මෙතනදී සංස්කාර තමයි කියන්නේ. ඉතින් ආනන්දයන් දැක්කත් ඇත්තම ධ්‍යාන ඒකේ විවිධාකාර කෑම જાති ඇරලා තියෙනවා. ඔක්කොම ඇත්තම මේක කන්න බෑ. කාටවත් කැපක් නෑ, අනාගත කතියක් නෑ, මිනිස්සු බලන්නේ ඉඳලා කරන්නත් බෑ. ඒ නිසා මේ බුද්ධලට හිත වෙනවා ඒ එයාට සුදු දෙයක් තෝරගන්න. තෙල් ගන්න තෝරු මනුස්සයා තෙල් ගන්නවා. මිහිරි කඩ කැමති කෙනා එහෙම කයි. තරබීම ගොන කෙනා ඒවා බොයි. එහෙම නැත්නම් පළතුරු පමණක් ආහාරට ගන්න කෙනා එහෙම කරයි. ආන් මේ වගේ තමයි අපි අර නැත්නම් මේ ශක්තියට කියනවා අපි සාමාන්‍ය කතාවට ගන්න නැත්නම් ගෙදර ටිකේ කාපිරියලා. කොයි එකද තෝරගන්නේ කියලා ලොකු තක්කමුක්කක් වෙනවා. මොකද ඒ තරම් ආහාර ඉදිරිපත් වෙනවා විඥානීය අවදි වෙච්ච ගමන් මේ එකක් තෝරා ගැනීම මනුස්සයාට අනිවාර්යයි. අන්න එතනදී මිනිසයා එයාගේ තරණ පුරුදු රුචි අරුචිකන් ආසාවල් විවිධාකාර උපකරණ වක්තම කරමින් එකක් තෝරාගෙන ඒක තමයි හොඳම දේ කියලා කියන්න එතන ඉඳලා ඒක පෝෂණය කරගන්න. තවත් ඇත්තට කියලා නම් චිත්‍රපටයක් බලන්න ගිය මිනිස්සේ ගිය පාරට ඉදිරියට කරගත්තා. ඒ මනසට ඉඳගෙන ඉන්න චිත්තක්ෂණයක් පාසා රූප රාශි රූප වාහිනී කියලා කියන්නේ රූප වැහෙන්න පටන් ගන්නවා. ඊගාවට ඒත් එක්කම ඒ රූපේ කොනකින් මේ පටිය කොනකින් සැතරේකට. ශබ්දත් නිතරම චිත්‍රපටි ශාලාවේ හෝ නැත්නම් ටෙලිවිෂන් එකෙන් බලන කෙනා ගෙදරින් විසුගේ කැම්බල්ලේ හෝ ශබ්දත් නිතරම එනවා. ඊගාට නාසයට ගඳ නිතරම වදිනවා. දිවට රසත් ඕන ලබා ගන්න පුළුවන්. කයට පහසත් ලැබෙනවා. මේ චිත්‍රපටයේ සන්දර්භය පිළිබඳව හැඟීමකුත් තියෙනවා. අපිට හිතනවා මේ පහම රස විඳිනවා කියලා. නමුත් ඒ කාන්තෙම අපි දන්නවා පහක් දෝරේ ගලද්දී එකයි උතිරෙන්නේ. එක චිත්තක්ෂණයට එකක්. හැබැයි ඒක 100ක් උතිරෙන්නේ. එක්ක රූපේ, එක්ක ශබ්දේ, එක්ක ගන්ධ, එක්ක රස, එක්ක පහස. ඊගා චිත්තක්ෂණයේ සත්‍යයේ ඉඳලා රූපෙට පයින්නවා කියන එක හිතට මහලක වැඩක් නෙවෙයි පිස්සු වඳුරේ අත්තක් අතහැරලා අත්තක පයින්නවා වගේ වැඩක්. ඊට පස්සේ ඒක රූපේ නෙවෙයි සත්‍ය නෙවෙයි කාද රූපේ. ඊගාද රූපේ නෙවෙයි ගන්න. ඉස්පස්සේ රස. මේන්න මේ විදිහට ශ්‍රී ලංකන් ඉවරලා වුණාට පස්සේ අපි හිතනවා අපි මුළු කාලේ පුරාම රූප සත්‍ය ගන්ධ රස කියන පහම ස්පර්ශ ලැබෙමින් ලොකු ආශාවයක් ලැබුවා. චිත්‍රකටයක් බැලුවා. ආදී වශයෙන් නමුත් ඒ චිත්‍රපටය බලපු දෙන්නේකින් කතාව ඇහුවොත් දෙන්නේ දෙකක්. එක්කෙනෙක් බලන වෙලාව එක්කෙනෙක් අහන එක්කෙනෙක් අහන වෙලාව එක්කෙනෙක් රස බලන එක්කෙනෙක් රස බලන එක්කෙනෙක් ගඳ බලන එක්කෙනෙක් ගඳ බලන වෙලාව තව කෙනෙක් පහස ලබන මේ නිසා එකම චිත්‍රපටි බලන දෙන්නගේ සංස්කාර දෙකක් සිද්ධ වෙන්නේ උකහ ගන්න දේවල් දෙකක්. මෙතෙන්දී මූල ධර්මයක් වශයෙන් ගන්න තියෙන්නේ එක චිත්තක්ෂණයකදී අපට ලැබෙනා වූ ඒ ත්‍ත්වයන් සියල්ලම අවබෝධ කිරීමේ උකහ ගැනීමේ ශක්තිය කවවම දායකවත් විඥානෙට ලැබෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා අපට එකක් තෝරගන්න. මේ තෝරා ගැනීම තමයි අපි මානව නිදහස, තෝරා ගැනීමේ නිදහස, ඥානය පිළිබඳව අවබෝධය පිළිබඳව අපිට ඇති අයිතිවාසිකම් කියලා කියනවා. මෙහෙම තෝරා ගැනීමේ විවිධත්වයක් නැත්නම් මිනිස්සු දෙන්නේ නැහැ. සත්තු දෙන්නේ නැහැ. අත්දැකීම් දෙකක් නැහැ. දෙපාරක් බලන්න දෙයක් නැහැ. නමුත් හැම වෙලාවෙම මේ තෝරා ගැනීම විවිධත්වය තියෙන නිසා එකම වුණත් විවිධාකාර විදිහට ටෙම්පරාදු කර කර පෙන්නුවොත් අපිට විවිධාකාර රසයක් මේ නිසා ලෝකේ ඌනෝ ති ඌනෝ ලෝකෝ අතිත්තෝ තානදාසෝ කියලා ඔය නිකදාන කුමාරයා සඳහන් කරනවා වේදේ රජුගේ මේ ලෝකේ ඌනම ඉගම අතිත්ව කවම දාකවත් සුත්තිමත් කරන්නේ තානදාසෝ මේ කාමයට දාස්කම් කරන බැල මෙහෙකම් කරන මේ පහින්දි සත්‍යයක් ඉතින් මේ නිසා අපිට හැම වෙලාවෙම අලුත් බලාපොරොත්තුවක් තියෙනවා ඊයේ මට වැරදුනේ මේ අවස්ථාවේදී රස බැලුවා විතරනේ මම ගඳ බැලුවේ නෑනේ. එහෙනම් ගඳ බැලුවා විතරනේ දැක්කේ නෑනේ. දැක්කා විතරනේ ඇහුවේ නෑනේ. අනිත් දවසේ මම මේක ඇහුවොත් මම පිළි. හරියට. ඉතින් ඕන අනිත් දවසේ අර ගුණ කන්දලේම ගිහලා ආය අවසලා අලුත් කරලා බලන්න. මේ නිසා දිගටම මේ කාමරාජයේට පහඳින ගතියක් හැම පු탁කණේ තුලම තියෙනවා. මේක නැත්තම් අපිට හිතනවා නම් ඔක්කොම පුළුවන් රූපේ බලන්න විතරමයි බැලිය යුතුමයි කියලා ඒක අපි කියන්නේ හිල කඳුලක්. ඒ මනසට නෑ එතකොට අර තෝරා බේරා ගැනීම විඳහස. ඒක මේ අඳුරු ස්වරූපය. ඉර කාර්යය. ඒ නිසා මේක විහිළුවක් කරගන්නත් නරකයි. මේ වෙලාවට අපිට තියෙන මේ අවබෝධය නිසා ඥානයේ ඉඳසලස මේ විවිධ දේවල් එක මොහොතකදී ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඉදිරිපත් වීම අපිට පේන්නේ ක්ෂණ සම්පත්තිය වගේ. ඒක පෙර පින් කරපු නිසා අපිට හැක් ලැබුණා අනේ කොච්චර ලස්සනද මට ගැඹුරු පේනවද නිල් පහ වත් පේනවද කියලා අපි රූපේ පිළිබඳව හැ පිළිබඳව ලොකු උදන්න. ඒ වගේ හොඳට කන ඇහෙනවා. උඩට වයසට ගියත් මට කන ඇහෙනවා මෙහෙමයි මෙහෙම. තේරෙද්ද මට ඈත තියෙන දේවල් බව හොඳට ලබා ගන්න පුළුවන් කියලා කන ගැන කොහොමද? නාසය ගැන, දිව ගැන, කය ගැන මේ වගේ විවිධ ආකාර ආස්වාද වලින් පිළිවෙලකොට අපිට හිතෙනවා අපේ අම්මා අප්පාවත් ඉඳපු නැති සැක අපි විඳින්නේ. නමුත් මේ මුළු ඔක්කොම මේ පැත්තේ කවම දායකවත් මේ මුළු චිත්‍රය දැක්කම ලැබෙන්නේ නෑ. ඒක නිසා එකම අවස්ථාවේ සියල්ලම පරිග්‍රහ කරනවා සියල්ලම දැනගන්නවා කිව්වම අපි තේරුම් ගන්න ඕනේ ඒ වෙලාවේ කුප්පකුදී ඒ වෙලාවේ අපි ඇවිස්සකුදී ඒ වෙලාවේ බදාගත්තදී ඒ වෙලාවේ රුචි කරකුදී දැනගත්තා නම් එච්චර නම් අපිට යන්න පුළුවන් උත්තර. ඊගාව චිත්තක්ෂණේ ඒක බලංගු නැහැ. මොකද ඊගාව චිත්තක්ෂණේ අපි ඇලිලා තියෙන වෙන මාර්ගයක. ඊගාදී ප්‍රශ්නේදී අපි ආශා කරලා තියෙන සංස්කරණය කරගෙන තියෙන වෙන එක. මෙන්න මේ ඌන භාවය නිසා ඒ නැගිටපු ගම අපි ළඟ විශාල ප්‍රයත්නයක් තියෙනවා. අපි මිත්‍ර සංසිද්ධියෙන් රූපේ බලපේක ඇත්ත රූපේ තමයි බැලුවේ බැලිය යුත්තේ රූපේ අනික් කාට එච්චර ඥානයක් නැහැ මට විතරයි තිබුණේ මම ඒ නිසා රූපේ මාර්ගයෙන් මෙච්චර මෙච්චර ඉගෙන ගත්තා කියලා අර කරපු තකතිරුකම වැහෙන්න අපි විදාකාර සංඥා එහෙම නැත්නම් අනුමිති ඥාන මාර්ගයෙන් අපි ඒ කරපු දේ සාධාරණීකරණය ඒ නිසා අපිට මේ කබර ගෝයා තල ගෝයා කරගත්තට පස්සේ ඌ කණ්ඩක් තුලා. ඒ මොකද මේ කබර ගෝයා නම් කබර ගෝයාමයි කණ්ඩෝරකම නිසා තමයි අපි තල ගෝයා වශයෙන් දැක්කේ ඊට පස්සේ ඒක ඒක කණ්ඩ. ආන්නේ වගේ තමයි ලෝකෙ ඉදිරිපත් කරන්නේ කෝක වුණත් Tamanට ඕන දේ තමයි Taman දකි. Tamanට ඕන දේ තමයි Taman බලන්නේ. Tamanට ඕන දේ තමයි Taman අතවිඳින්නේ. Tamanට ඕන දේ තමයි Taman අදබලන්නේ. Tamanට ඕන දේ තමයි Taman ඉතින් මේක දිහා බලපුවාම හැම කෙනෙක්ම බොහෝ බොල් භාවයකට නිකන් කොම්බයක් වගේ තත්යකටපත් වෙනවා. ඒ නිසා මේක මුදල් දෙනකොට චිත්ත මනවරණ දෙයක් වෙනවා. ඒ නිසාම අපි පුතග්ජන ලෝකේ කියනවා ආහාර වර්ග හතරක් ගැන සඳහන් කරනකොට මනෝ සංචේතනික ආහාර නැත්නම් කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. මේ විදිහට අපි දකින්න දේෙන් අපිට ඕන දේ හදාගන්න එක මේක තමයි සංස්කාර කියන වචන දෙන්න තියෙන ඉඳ අත නිරූපණේ මේ දේ නැත්තම් මොකටද ජීවත් වෙන්නේ? රජයේ දෙන දේ විතරක්ම නම් ගන්න. අම්මා අප්පා දීපු දේ විතර නම් පරිභෝග කරා. එහෙම නැත්නම් අපි ඒ යම් කිසි කෙනෙක් විදිහේ විනිශ්චය කරපු දෙයක් රස විඳිනවා නම් මොකටද? ඒ නිසා අපි අපේ ජීවිතයක් වැඩෙන්නේ මනෝ සංචේතනික ආරණ අපේ චේතනාවට ඉඳ තියෙනවා. මේකෙන් තමයි අපි අනාගතය. මෙතන තමයි අපි ටිකක් වෙන භාවය මාතෘකාවට. ඉතින් අපේ සංස්කාර නැතිනම් එතන සම්පූර්ණ ඥාන විප්‍රයුක්ත වෙනවා. අවබෝධයෙන් තොර වෙනවා. ඒක සංස්කාර නැති තැනක් කරන්නේ. සංස්කාරම පදනම් කරන ගියොත් අර ලෝකේ ඌන භාවයේ අතිත්ත භාවයේ කාමදාස භාවයේ වීතික්‍රමණය වෙලා අනුන් එක්ක ගඩාගෙන බැඳීගෙන රණ්ඩු කරගෙන අනුන්ට දුක් දෙන මට්ටමට. ඒ නිසා හිත ඇතුලේ නීවර ධර්ම ගොනු කරගෙන ගොඩ දමමින් වෙන දාන්න පටන් ගන්නවා. නැතත් ඒකන් කර්ණිසා අංශයදී ප්‍රතිපදාවදී මේ කරන්න හදන්නේ මේ සංස්කාරයන් ජනතේකටපත් වෙනවා. ඒ සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා කවමදාකවත් මේ ඉඳුරන් පහ සංකීර්ණ කරන්න බැහැ. ඒක නිසා මේ එකකින් තීව්‍ර අත්දැකීම් ලැබීම සඳහා අල්ලපගෙදෙට වැඩිම අඩ කරන්න. එනත්නම් ඊට වඩා අඩ කරන්න. අපේ දෙමව්පියෝ කෙරුවට වඩා කරන්න ආදි වශයෙන් අපි ළඟ තියෙනා වූ මේ දේ පරණ නරකයි එහෙම දෙයක් නිතරම අපතල ක්‍රියාත්මක වෙන බව සංස්කාර නිතරම අපි දැන හෝ නොදැන ක්‍රියාත්මක වෙන බව ඒ කාන්තින් අපේ හිතට වද ගන්න ඕනේ ඒකයි කරවත්නාන්තේ මේ අනිගිරිමානන්ද සූත්‍රයේදී ආනාපාන දේශනා කරන්න ඉස්සර වෙලා ශබ්ද සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන මේ සංඥාව සිටී කියාගන්න ඉන්නේ එතකොට ඕනමල සංකරායි ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නමුත් කවුරු හරි ඥානවන්තයෙක් ගුණවන්තයෙක් කිව්වොත් ඔය අල්ලගත්ත දේම විතරක් නෙවෙයි සත්‍යය. ඔය දැකලා තියෙන අඩුම ගාන ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානෙ පහෙන් එකයි. ඉතින් කෙනෙක් කණිත් කරට දකින්න පුළුවන්. තව කෙනෙක් තව එකක් දකින්න. ඒකත් නැවත කල්පනා කරලා බලන්න. පොඩ්ඩක් මේක සමාව දෙන්න. පොඩ්ඩක් සමන්න සමාව දෙන්න. ආදි වශයෙන් කිව්වොත් ඒ පුද්ගලයා ගැන නම් මේ ශීලී භාවයක් තියෙනවා. විමුක්ත භාවයක් තියෙන ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේ සියලු සංස්කාර අනිත්‍යයි. මේ මම ගත්ත දේ නම් බොරුවට නෙවෙයි ගත්තේ. ප්‍රත්‍යක්ෂයෙන්මයි ගත්තේ. වෙන විදිහට කියනවා නම් ස්පර්ශයෙන්මයි ගත්තේ. මේ සිස්පස්යෙන් එක චිත්තක්ෂණයෙන් ලැබෙපු දේ ඕන චිත්තක් හොයන්න පුළුවන් නෑ. ඒ චිත්තේ අඩුපාඩු ගොඩක් වෙන්නේ ඒ පරණ සංඥාවලින් අනුමාන ඥානවලින්. එතන ඇත්ත දේ දැකලම තමයි අතගාලම තමයි කියන්නේ. නමුත් ඒ තුල සංස්කාරවලට ඉතිතියි. ඒ නිසා යෝගාවචරය දන් දෙන අවස්ථාවට වඩා සිල් දක්න අවස්ථාවට ආපුමම මේ සංස්කාරයන් පිළිබඳ අවබෝධය වඩා අඩු ගන්න වල්ලු කර දක්වා දෙමෙන මට්ටමට වගේ වතුරට බෑ. ඊට පස්සේ සමත භාවනාව. ඒ පුද්ගලයා අර අපි නිතරම කුප්පණ්ඩ හේතු වෙලා ඉදිරිපත් වෙලා තියෙන නීවර ධර්මයෙන් අයින් වෙලා සමාහිත හිතක් ඇති කරගත්තාම සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියන විදිහට අර තරම්ම ඇලි ගලි වාසයක් කරන්නේ නැහැ සංස්කාරات එක්ක යම් ප්‍රමාණික විවස්ත භාවයක් ඇති එතනදී උන්වහන්සේ සර්වඥාන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඒ විදිහට දීවර්ණන්ගෙන් තොර වෙලා ඒ ධ්‍යාන සුඛයක් විඳිනවා ඒකට කියනවා විත්ත ධර්ම සුඛ විහරණය කියලා. මෙලෝ වශයෙන්ම සුව විඳින කෙනයි. ඒක තව පැත්තෙන් කියනවා විවේකජං පීති සුඛ. පෙතුතක් දැනිය හැමදාම විවේක පීති සුඛය හොයන්නේ සැනකෙන්න. ගෝත රූප తీරටයි. මොකක් විවේක වෙයි කියලා හිතනවා. ගොඩක් ශබ්ද වෙලි කරගන්න. දැන් කියලා කිව්වම ඉතින් අපිට ඒ දහදෙන එන්නේ. ගමේම ගඳ, රස, පහස. වෙසක් උත්සව වගේ දවස්වල වෙනකොට හැපි වෙසක්. හැපි හැපි වෙසක් තමයි. ඒක තමයි ඇඟට වදින්නේ වෙසක් නැත්තම් වදින්නේ. ආන් මේ වගේ මේ දේවල් වලදී ඉන්දිය ධර්ම ඉතාමත්ම උත්සන්නව ඉතාමත්ම දැවෙන සුළු තාලෙට ඒ බාහිර ආයතනත් එක්ක ගැටෙමින් විවිධාකාර මත් වීමක් මිසක් මේක කුමතු දර්ශනයක් විදිහට කරුවචනන්සේ දැක්කා උන්වහන්සේ දේශනා කරන්නේ විවේකජ පීතිසුව කියලා. කියන්නේ අද්ද ඇහෙ නැති තැනකට ගිහිල්ලා කන් දෙක වහගෙන නැත්නම් කනේ වැඩ නොගෙන ඇස් දෙකට රූප පේන්නේ නැති තැනකට ගිහිල්ලා රූප නොබල ගන්ධ රස නොබල කය සම්පූර්ණයෙන්ම මෙතරේ තිබ්බ පිරමීඩයක් වගේ තැන්පත් කරලා මේ ඇහ කන දිවනාදී සීල ඉන්ද්‍රයන්ට විවේකයේ දීමෙන් උපදින්නා වූ ප්‍රීති සුඛය මානසිකයි. නිර්ාමිතයි. ඒ වගේම තමයි ඒක සාධාරණයි. ධාර්මිකයි. අර රූප ශබ්ද ගන්ධ රස විශේෂ කොච්චර කඳු ගන්න ඕන කොච්චර පහින් ඉන්නවද කොච්චර නඩත්තු කරන්න ඕන කොච්චර ධාරකම් කරන්න මේ රූප ශබ්ද ගන්ධ රසයන්ගෙන් වෙන් වෙලා රූප නැති ශබ්ද නැති ගන්ධ රස නැති මේ කයි පාද කියන එක තාමත් අඳුම ශීපතෙන් ගැටිලා මේ ගත කරන ජීවිතේ ලැබෙන මේ පහස දිහා බලනකොට මේ මනසයාට විතරමයි ලෝකයේ පිළිබඳ විචක්ෂණයයි කියන්නේ. අනේ මෙහෙම තියෙන්නේ මේ සංසාරේ මේ පුතඥයෝ මේ විවේකය පීති සුඛය කියන එක නීච කරලා සලකලා ඒක මහා අපි ජීවිතයක් ඒක තපස්තර ජීවිතයක් විවේකයේ පීති සුඛයේ තියෙන්නේ නම් මේ රූප ශබ්ද ගන්ධ රස වාහින තැන් වලයි කියලා ඒව වැඩි කර ගැනීමට ගන්න එකට විද්‍යාව කියලා කියනවා ඒ විදිහේ මේ මතු උපදින දරුවෝ ඉපදිච්ච දරුවෝ වහයලාගෙන වසඟ කරගෙන ඒකට ප්‍රගතියයි කියලා ස්ථාඩ. යන ගමනදී දරුවචනන්දි කිව්වේ මේක සුසාන වර්ධනය. ප්‍රගතියක් නෙවෙයි. ඒ කියන්නේ සුසාන වර්ධනය කියලා මෙන්න මේ දෙල්ලමේදී අපේ මේ මානසිකා වෙන සංස්කාර සාල වැඩගත් දෙයක්. නමුත් කවදාකවත් අර වගේ රූප ශබ්ද ගන්ධ රස විචේ තාම රස බල ඉවර වෙච්ච නැති කාටවත් මේක විස්තර කරන්න තියෙන්නේ යෑම මහා භයානක දෙයක්. ඒත් කියාවි බල හොඳට කාලා බීලා ඉවර වෙලා දැන් අපි යමක් හොයාගෙන ගන්න හදන වෙලාවේදී අපිව ඊදෙනෙට්ලක් කරනවා. අර වාදේ ප්‍රකාශ කරනවා මේ වාදේ ප්‍රකාශ කරනවා කියලා ඒ අතන හිතනවා තාම ඒ අතනගේ ප්‍රයත්න නිසා මේ පූර්ණ රස වින්දනයක් මේ කුණු කන්දලේ තියෙන්නේ. මේ පංචස්කන්ධය අතර මේ අමිත සැපයේ එකිනෙකා මේ කපා කොටා ගනිමින් කරන මේ දේ තවත් ප්‍රගතියක් තියෙයි කියලා යත් ගන්න බලාපොරොත්තුක් තියෙනවා. ඒ මොකද අර සත්‍ය සංකාරයේසු අනිත්‍ය සංඥා කියන එක ඇහිලා ඇති මට ඇහිලා නෑ. ඇහුවට මේක හිත වැඩිලා. හිත වැඩුණා ඒක මෙලොව වශයෙන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයකට සංහිඳිතයි. අන්න එහෙව් කෙනෙකුට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා උගන්වන්න හදන එක ඌරන් ඉදිරි පිට මුතු දමන්නා වාගේ කියලා අර කවුද පාසුවේ ඌර හැම වෙලාවෙම බලන්නේ නැහැ. මුතු වැඩනකොට හිතනවා හොඳ පණ පිටර ටිකක් හමුණා කියලා සුසුසුගාල කක්ක අරගෙන කපලා බලනකොට මේක තදට ගලට හැපෙනකොට ඌට අර මුතු දාවක පේන්නේ දුමාකාර හතරක් විදිහට. මේ නියමව රැවැට්ටුවානේ. මෙතන හොඳ මස් කෑලි ටිකක් කියලානේ කෑලි. කාල බලනකොට ඒවා මුතු ගල්. ඌරට නෑ මුතු වල රැවැට්ටුවා. අනින්නේ අනිත් වගේ තමයි වටිනා ධර්මය. ඒ සංස්කාර පිළිබඳව හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව මේවාට ඉඳලා හතරක් නැති මේ පිළිසෙට දේශනා කරාට ඒ කවදාකවත් ඒ ගුණයක් මේ වගතුවක් වෙන්නේ නැහැ ගහල කලට වැසලා. අනේ මුනි නවක කලයකට වතුර වැක්කේවා. ඊටදී හාත්පසින් වෙනසක් තියෙනවා. මේ විපස්සනාවට ධම්ම දෙකට එළඹිච්ච කෙනාට මේ ධර්මයේ දේශනා කරනකොට යාතර පේනවා මොකද මේ ඉපදියට දැම්ම වගේ අත්ත පෙගෙන්නේ නැතුව කියන්නේ මොකද අපිට ඕනකම තියෙන මේ පු탁ජන ආකාරය අනුන් අතර මේ කැපී පෙනීමේ ආකාරය. අනිත් වඩා මම රූප දැක්කා, ශබ්ද ඇහුවා කියලා ලාංඡන පදක් අංගෙල ගැනීම ආදාව තියෙන තාක්කල් ධර්මයේ අජීවෙටි. ධර්මයේ ඔහුගේ પરම්පරාව විනාශ කරන දෙයක් වාටපත් කරනවා. ඒක මහා අපිස්සරක් වශයෙන් චෝදනා කරනවා. ඊට ඇතුලේ හරි. එනිසා ඒ චෝදනාව උත්තේ වෙලෙන් බලන්න. නමුත් මේ සංස්කාර පිළිබඳ කතාවේදී සර්වඥාන්ත දේශනා කරන ධර්ම දිහා බලනකොට උන්වහන්සේ රජ කුලයේ ඉපදිලා මේ කතා කරා. ඔක්කොම රජදැක ලැබලා ඒ තුන් මල් ප්‍රාසාදවල ඉඳලා ඈම අභිරූපිකාවන්ගෙම පහස ලැබලා ඔක්කොමත් ලැබලා උත්තරක්‍රියාවේ අන්තිම කෙලවර. මේ බුද්ධ කල්ප කාටවත් කරන්න බැරි දෙකම අත්දකලා තමයි කියන්නේ මේ දෙක මැදින් තමයි මධ්‍යස්ථ වඩාගත්තා තියෙන්නේ. ඒ නිසා මූලිකවම දැනගන්න මේ රණ්ඩු කරන්න මේ දබර කරන්න සංස්කාර සඳහායි මේ සංස්කාරයන් කොච්චර කෙරුවක් සත්‍විතර දෙකෙන කොටවත් කවදාකවත් පූර්ණ සති මේ අසුකක් පරිපූර්ණ භාවයක් නමුත් ඒක ගන්න බැරි බව අහනකොට නම් ලොකු දෙයක් සත්‍යක් ඒක අදාහ ගන්නකොටත් වටහා ගන්න හදනකොටත් ලොකු සත්‍යක් ඇති වෙනවා. හැබැයි නේනම් මැරෙනකන් හරියට මේ පණිවිඩය දන්නේ නැතුව පහඳිනවා නම්, කඹරනවා නම්, දඟලනවා නම් අනි ඒ තරක් කල් අපි ගෙවිලා නැති වෙනවා. ඒක නිසා මේ බැරි දෙයක් ඕනේ නෑ. ඒ නැති බව, බැරි බව වටහා ගැනීම, සංස්කාර සංස්කාර වශයෙන් දැන ගැනීම බුදුහාමුදුර වගේ කෙනෙක්ගේ ගුණවතුන්ගේ වචනකින් විතර කවදාකවත් අපිට ඉච්ඡා බංගත්වයෙන් තොරව පිළිගන්න අපි හිතන්නේ ඒක තමයි අපේ ඥාන විභාගය. අපි හිතන්නේ ඒක තමයි අපි අවබෝධ ශක්තිය කියලා. ඔය බුදුහාමුදුරු කොච්චර කියවත් මගේ ජීවිතේට මම අවබෝධ කරගන්න eBay. මම ඥාණය ලබා ගන්න eBay කියලා අපි වෙනම පසුම්බියක් තියාගෙන ඉන්නවා මගේ ඥාණයට කියලා. ඒ තාක්කල් අපි මේ කන්න බා. සර්වඥාන්ත දේශනා කරනවා අපේ මේ දේවල් ගොඩාක් ඉදිරිපත් වෙච්ච වෙලාවක මේ දේ මට හැකයි මේ දේ මට සක්කායයි මේ දේ මට ගුණයි හොඳයි කියලා තේරුම් ගැනීමේදී සුළු මානව ප්‍රජාව විසින් උතුමාන පහක් ඉදිරිපත් කරනවා. ශ්‍රද්ධා, රුචි, අනුසව, ආකාර පරිවිතක්ක, දිට්ඨි, ධන, කන්ති කියලා මේ ක්‍රම උපක්‍රම පහ විතරයි මනුෂ්‍යයර තියෙන්නේ. ඊමස ඇදහිල්ල නිසා සමහරලාට මේකමට ඒකාන්තයෙන් සුව එළවනවා කිය ඉදිරිපත් වෙච්ච දේ කොට කොටසක් ප්‍රතික්ෂේප කරන කොට තමයි. මෙතෙන්ට හොඳ මූල ධර්මයක් ඉදිරිපත් කරනවා යමක් තෝරනවා කියලා කියන්නේ තමක් යමක් ප්‍රතික්ෂේප කිරීමයි. අපි යමක් දිහා හොඳට බලනවා කියලා කියන්නේ අනිත් දේවල් නොබල සිටීම. ධාමත්ම සූක්ෂම දේවල් දක්වන ඒ කණ්ණාඩියකට ඇස් දෙකෙන්ම බලන්න පුළුවන්. දැන් කියනවා සමහරවල්ලාට තමයි එක ඇහක් වහගෙන ඒකටම හිත නිවක්න කරලා බලන්න ඕනේ. බලනකොට තමයි ඒකෙන් දාන දර්ශනේ පේන්නේ. ඒ වෙලාවේදී වටපිට වෙන දේවල් පිළිබඳව නොබලයි. බැලුව අර සූක්ෂම දර්ශනේ කණ්ණාඩියෙන් පේන දෙයක්. ඒ නිසා යමක් තෝරනවා කියලා කියන්නේ යමක් ප්‍රතික්ෂේප කිරීමයි. මෙන්න මේ සඳහා අපි ශ්‍රද්ධාව ප්‍රයෝග කරගන්න. බුදුහාමුදුරේ දෙන ඔක්කොම ඇත්ත බුද්ධ ධර්මයේ තියෙන ඔක්කොම අන්ත ඔක්කොම බොරු. එහෙම කියන්නේ තමයි තන දෙන්න බෑ. ඒක සර්වඥාන්ති කියන්නේ ඉදමේව දච්චා මොගමන්න. මේකමයි ඇත්ත අනිත් සියල්ල බොරුයි කියලා අන්නර කලතුරාවට යට වෙන්න ඕනේ. අපි මේ එකක් තෝරගන්න. සර්වඥාන්ති දෙමින් අකල දෙනවා. සද්ධාව කියන්නේ අන්නේ එහෙම එකක්. ඒකෙන් තමයි මිනිස්සු ඒ දෙයකම යෙදিলা අනිදේවල් ප්‍රතික්ෂේප කිරීම කරන්නේ. නමුත් ඒක දැනගන්න එක ශ්‍රද්ධාව. ඒක මේ ලෝක සත්‍යයක් හෝ පරම සත්‍යයක් නෙවෙයි. වැඩි පටන් ගැනීමකට කරන උත්මානයක් විතරයි. ඒක අනුපාඩුකම් කියන මොකක්ද අනුපාඩුකම? Taman තෝරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් අත්‍යවශ්‍ය දේ තුල සත්‍ය තියෙනවා. මෙන්න මේ ද්වේතාවයේ ශ්‍රද්ධාව ලද්දා පටන් හැමදාම තියෙනවා. ඊගාට තමයි රුචිය. මම නම් මෙන්න මේ රුචියට කැමතියි. මම කැමති මේ ශාස්ත්‍රීය මම කැමති පොප් සංගීතය. ඒක එක්කනට කියන අයිතිවාසිකම්. ඉතින් ඒ වෙනසට ඒ නිසා කොච්චර දේවල් සම්බන්ධ කරලා කලවම් කරලා දුන්න අර ශාස්ත්‍රීය සංගීත කරුට කියන ඒකමයි තෝරන්නේ. ඒක යාගේ ආවේනික ලක්ෂණ. ඉති සර්වඥාන්ත දේශනා කරනවා ඒ රුචිය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් අරුචිය කියලා ප්‍රතික්ෂේප කරපු දේ තුල සත්‍ය තියෙනවා. අනිතිම අනුසාරණය මගේ ගුරු පරම්පරාව මෙච්චර කල් මට මෙන්න මේක කියලා දීලා දුන්නා අපේ මම අහලා තියෙනවා යමක් ඉදිරියපත් කරොත් මෙන්න මේ උපමානකගේ මෙන්න මේ ටික තෝරගන්න මේක ප්‍රතික්ෂේප කරන්නයි කියලා අපිට සමහරලාට ඒ ගුරු පරපුරෝලේ එහෙම නැත්නම් අපේ ලේ පරපුරෝලේ නෑදා පරපුරෝලේ යම් යම් ඥාන ලැබිලා. ඒකට කියන අනුස්සවකේ. ඒ අනුස්සවේතර සද්ධාවේ එහෙම නැත්නම් රුචියේ තියෙන මේ මූලික අඩුපාඩුකම් දෙක තියෙනවා. ඒ තුල සත්‍ය මුදෙන්න පුළුවන් ප්‍රතික්ෂේප දෙයකට තුර සත්‍ය තියෙනවා. ඊගා සංකතමයි ආකාර පරිවිතක්කේ ආකාර පරිවිතක්කේ කියන සත්‍යයෙන් දැකගත්තට පස්සේ ඒ තර්කයෙන් දිනපු දේ හරි දකින් වැරදිච්ච දේ වැරදි. නැත්නම් යුද්ධයක් කරලා සාමාන්‍ය බාහිර ලෝකේ කරන යුද්ධ දිනුම් කරන කොහොම කරුවා හරි කමන දිනු එක හරි. වැරදිච්ච එක වැරදි. ඒ කියන්නේ අවසාන ඵලයේ ගත ක්‍රම වේදයේ සාධාරණීකරණය කරනවා. මේ තමයි තර්කයෙන් ගන්තරවචන දේශනා කරන තාක්ෂයක්. මේ වගේ හොඳ දෙනෙක් දේවල් විනිශ්චය කරන දෙයක්. නමුත් තර්කයෙන් දිනලා ඔප්පු කරගත්ත දේ තුළ අසතිය කියන පුළුවන් තර්කය කරලා තර්කයි කරලා තර්ක කරලා බැහැර කරපු දේ තුල සත්‍ය තියෙනවා. ඒක තමයි දිට්ඨි විඥාන. සංකේය මම බලාගත්තු දෘෂ්ටි. තමයි බලාගත්තු දෘෂ්ටි. ඇත්ත තිබුණත් මට මේක ඕනේ නැහැ කියලා කියන දේ නම් සමාලාවක් තියෙනවා. හරියන්න පුළුවන් නමුත් එපා. මම ඒක නෙවෙයි මගේ දෘෂ්ටි මේකයි කියලා අදාන ගාහිව අපි සමාලාවට දැඩි බල දෘෂ්ටිගත වෙනවා. ඒ දෘෂ්ටිගත වුණාට පස්සේ බොරු වුණත් ඒක අපිට වද දුන්නත් අපේ දෘෂ්ටිත අහු වෙන දේ විතරක් අපි බදා ගන්න බැහැ. මෙන්න මේ ක්‍රම පහ සංස්කාර වලට යනවා. ඒ නිසා මේ සියලු සංස්කාර අනිත්‍ය පිණිස පිහිටනවා. මේ සියලු සංස්කාර දුක පිණිස පිහිටනවා කියවන ඒ වගේ දෙන ඔච්චර ලෝකෙ මේ රණ්ඩු කරගෙන ඉඳ පොඩ්ඩක් අතට බලන් හිටපුවම ඉතුරුන දෙයක් ආවම ඉවරයි. රණ්ඩු කෙරුවත් ඛණ්ඩ වෙන්නේ අඩුපාඩුයි කියලා. රණ්ඩු නොකරයි කියලා නොකයින්ද වෙන්නේ. මේ කර්මානුරූප අපිට ලැබෙනවා. ඒ නිසා භාවනා කරලා ඉදිරියට යන්න යන්න යන්න මේ මනස සිත්යකදී ඉක්මනට අතපොල්ලයක්. ඒ යන්න අරිනවා ටිකක් දුර යන්න යන පැත්තකට බලා ඉන්නකොට මේ තේරෙනවා ඊටාම බලවත් වූ ඊටාම ඒ හෘද සාක්ෂි දෙකම ඒ රණ්ඩු කරන කෙනා සමාජයට වැරදි පැත්තේ. හදිසි විනිශ්චය කරන්නේ අපි මේ පුද්ගලයා නිසා මේ වැරදි විනිශ්චය කලින් ඉන්න දැන් දැන් හොඳට තේරෙනවා. ඒ මනුස්සයාට දැන් හති ගුණ අත්තර පොලේ ගාගත්ත මේ ලැබිලි ගහේ ගත කරගත්ත බල්ලෙක් වගේ දඟලනකොට නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සත්‍යයට එළඹිලා ඉන්න කට්ටිය ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනකොට පැත්තකට අදිය තියාගත්ත කෙනාට මම දැන් නම් ටිකක් පෑදී තත් වෙනම තාමත් කරකයි මිච් එකට යන්නේ. තාමත් චිත්තක් දෙයක් කියවගන්න. මේක තමයි මේ අපන්නක ප්‍රතිපත්තිය. අවිරුද්ධ ප්‍රතිපත්තිය. මෙන්න මේක තමයි සාමීච ප්‍රතිපත්තිය. අපි සාධනේ වැඩ කරන්නේ කවදාකවත් අපිට මේ වර්තමානයේ මේ ගොජ දාන දැටිශේ අපේ අවධානය ඉල්ලන එකම දෙයකින්වත් ලොකු විනිශ්චයක්. මේ වගේ දේවල් අනන්ත ප්‍රමාණ මේ සාසනයේ කියලා කියනවා විනය පිළිබඳ කතා කරලා හැම වෙලාවෙම හැම විනය පරිච්ඡේද තාත්තේ විනීත වක්තියක් වෙනවා. මේක කේසිස් පරිච්ඡේදයක්. ඉතින් මේක මෙහෙම වෙලා තියෙනවා මෙන්න මේකයි විනිශ්චය බලනකොට විනිශ්චයන් සාමත්ම එකිනෙකට සමීපයි එකකවත් කලසුදු වේදයක්. ගෝපිතන්නේ සාධකතිය. අපි මේ එකක් කරගෙන තමයි දැඩිශේ ඔප්පු කරන්න හදනකොට දුක්ඛ යන භාවය මතුවේ. සංස්කාර ගැටීමක් වෙන්නේ. අපි වහාම කර්මකර්තේ ක්‍රියා කරගෙන ඒ වෙලාවෙම අපි විනිශ්චයක් ඇති කරගන්න ප්‍රධාන වශයෙන් තමයි දේශනා කියන චේතනා අන්තිකේ කන්නන් කියන ඒ සංස්කාරයන් කරනකොට මම කලින් මතක් කරා චෛත්‍ය 50ක් වටන ප්‍රධාන චෛත්‍ය වශයෙන් තමයි චේතනා සංස්කාර කියලා පෙන්නකොට මුල් පෙළේ ඉන්න මේ මුල් මේක නඩ පෙන්නන චේතනා චේතනා පසුපස්සේ ඉන්න අනිත් චෛත්‍ය ඔක්කොම පොදිය ගහපුවාම තමයි ඒකට කියන්නේ සංස්කාර. ඉතින් අපි චේතනා පූර්වකව ඔලමුල නැතුව ඉදිරිපත් කරන දෙයක් වෙනවා ඒ ඥානෙ මද වෙන්න වෙන්නේ. ඉවසීම අඩු වෙන්න වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා භාවනා කරගෙන යනකොට යනකොට තමන්ගේ මද්දකින් නිසා මේ සර්වඥ දේශනා කරපු ආකාරයට කන්ති තරණං සපෝතිකා. ඒ ශාන්තිය ධර්ම පිටිච්චා. එතන අපිට සිද්ධියක් වෙනකොට ලැජ්ජි සුප්පිච්චක වෙන එක අපිට විනය කියලා කියනවා. වහායිදට කලේ ක්‍රියාත්මක කරන ගත්තොත් ඇත්තට මේ සුදුල අවංක නැහැ කියලා කවදාකවත් කියන්නේ. ඒ මනස ස්පර්ශයක් නැතුව ක්‍රියාත්මක වෙන්නේ කියලා කවදාකවත් කියන්නේ නැහැ. හැඟීමක් එක්කමක් නැහැ කියලා කවදාකවත් කියන්න බෑ නමුත් ඒක එක්කමවත් ඒ හැඟීමවත් ඒ ස්පර්ශයවත් හොඳක් කරයිද නරකක් කරයිද කියන එක 100% තමයි. ඒක නිසා උඹේ දැනමුතු එහෙම නැත්නම් හුඟක් මේ කාරණා කාරණා විඳගත්තත් මේ සිද්ධිය යන්න ඇරලා හුඟක් වෙලා බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. හුඟක් වෙලාවට එතකොට අර වහා පැනලා ක්‍රියාත්මක කරන්න බෑනේ මේ මනසට කිසි ඇක්තු උනුනා මොකද යාට නම් මොකද කියලා ඊට පස්සේ කොම් කරන්න බෑ ඒ කියන්නේ කැක්කුම තියෙනවනම් මේ ගා ගන්නම ඕන අපි සාමාන්‍ය මේ කොලාස් භාෂාවෙන් කියනවනේ කැක්කුමක් කියනකොට ඒ නිසා හැම දෙයකින්ම ගා ගන්නවනම් අනා ගන්නවනම් මේ සමාජෙ බොහෝම විශ්ින් ගහන ගැටයක් තියෙනවා සංඝාර කොච්චරනම් අපි වැඩි කරා ඒක නිසා සර්වඥාන්ත මේකට මේ වගේ මූල ධර්ම විතරක් නෙවෙයි මාත් ඒකේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් ගොඩක් තියෙන. නැත්නම් වෙනසක් ඉන්නේ හැම පැත්තම බලනවා. ඒක අතීත වශයෙන් අනාගත වශයෙන් ප්‍රතිඋත්පන්න වශයෙන් සීන වශයෙන් ප්‍රනීත වශයෙන් ඕලාරික වශයෙන් සුඛම වශයෙන් දුර වශයෙන් සාන්තික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් බහිද්ද වශයෙන් හැම පැත්තම බලනකම් අනිත් සංස්කාර ඔක්කොම පුළුවන් තරම් අමතක කරනවා. අමතක කළ එක සංස්කාරයක මේ සියල්ල දැක්කනම් ඔබට තේරෙයි ඒ ටික බලා ගන්න අවුරුදු 100ක් එක අරමුණක්ම බලන්න. මේ විදිහට ඇහෙන් කනට, කනෙන් නාසයෙන්, නාසයෙන් දිවට ආදී වශයෙන් මේ පහක් වූ දේවල් વિશે මේ විඥාණය දායකම් කරන තාක්කල් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණය පවතින තාක්කල් කවවම දායකත් එයත්තට සමන්ත හිතසුව පිළිද සාධාරණ ධාර්මික විචක්ෂණය. අවන්තනම් වෙන්න පුළුවන්. ස්පර්ශයක් ඇතුළම කතා කරනවා වෙන්නත් පුළුවන් කැක්කමක් ඇති කෙනෙක් වෙන්නත් පුළුවන් වැඩිට බහව කෙනෙක් වෙන්නත් පුළුවන් වීර්යවන්ත කෙනෙක් වෙන්නත් පුළුවන් කොයි දේ තිබුණා අනේ පහාටි හරි කමන්නේ මේ ගත්ත අරමුණේ හැම පැතිකඩක්ම හැම අංගපතනක්ම හැම අංගප්‍රත්‍යංගයක්ම අනුව්‍යංජන ව්‍යංජනයක් දැක්ක දවසට යාර තේරුම් පටන් අර ගන්නවා මේ සංගතිය තමයි මොදක්ක දේ යක්ලා කියන්නේ ඒක නිසා අපිට මෙතනදී තේරීමක් කරන්න ඒකයි සර්වඥාත දේශනා කළේ මමත් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේදී මමත් වෙනවා විතරයි. ඒකට අපි කියනවා ආර්යසංග මාර්ගය කියලා. ඒකත් සංස්කාරය. හැබැයි ඒක තමයි සංස්කාර තව තවත් අඩු කිරීම පිණිස ලේඛනාවට පත් කිරීම පිණිස ඇති හොඳම සංස්කාරය. නමුත් ඒක සංස්කාරය. ඒ නිසා කවදා හරි ආර්යසංග මාර්ගය අතහැරපු දවස වෙනකන් කවදාකවත් නිදහසක් අදුගාන අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තට ගිහිල්ලා හරි රණ්ඩු කරන්න පටන් අර ගන්නවා. ඒක දිනවන්න ඕනේ, ඒක ජය ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒක සංස්කාර වශයෙන්මයි බාර ගන්න. ඒක ප්‍රෝධිනේ සල්කලා නෙවෙයි. ඒ නිසා අපේ ඥානයේදී යම් තා අපේ විඥානයේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නම් අපි භාවනා ලෝකේ ඉන්නේ තාම කල්පා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ඥානය කියලා කියන්නේ අපිට ඥානය පහළ වෙන්නේ ඇහි විඥානේ පහළ වෙන ඇහි කනේ නාසයේ දිවේ ශරීරේ හොඳට ඒක අරමුණ දිගේ ඉන්නකොට තමයි වැටෙනවා මේ අරමුණ මත ඇඟට දැනෙනවා එහෙම නැත්නම් කනට ඇහෙනවා නාසයට දැනෙනවා ආදි වශයෙන් මේ ඉදurang පක්ෂ කරගෙන ඉදurang සාක්ෂි කරගෙන පවතින තාක්කල් ඒක ප්‍රත්‍යක්ෂ විශේෂය හැදෙනවා ඒකට රූප ඒකට කියනවා හැඩ කියනවා නිල කියනවා ආකාර කියනවා විවිධ ආකාර කියන මේක තමයි හැමදාම භාවනාවට බයින්සක් කරන්නේ නමුත් එහිම ඒ අරමුණේම ඉන්නකොට ඉන්නකොට මේක ඇහෙට අහු වෙනවද මේ වෙලාවේ කනට අහු වෙනවද නාසයට දිවට ශරීරෙට කීක මේ අනන්‍යතාවය නැති ඕම යෝගාචර තක්කෝ ඕන කල කියනවද නැත්නම් හොයන්න බෑ අරමුණ දෙන්නේ හැකලීම තියනවද දන්නේ ආශාව ප්‍රසාර තියනවද දන්නේ හිත හැම දෙයකම පා වෙන්න පටන් අර ගන්නවා කියලා අර අනිත්‍ය ප්‍රතිපත්ත විඥාන මට්ටමට හිත වැඩෙනකොට හිතාගංගලකක් තියෙන හිතන දැන් නම් දෙයයන් ආසට පාස් ඒ මේක ඇහැට කන්නාතේ දේවට අහුවෙන්නේ නැහැ මේක පටන් ගන්නක් නැහැ අවසානයක් නැහැ හොඳක් නැහැ නරකක් නැහැ ඉතින් අර Hindu ආගමේ තියෙන වැවුම් කාර්ය දෙයියන්ගේ කකුල ඔක්කොම තියෙනවා ඒකෝ මේ වගේම සරුබලධාරි හැමතැනම ඉන්න හැම කෙනෙකුටම කියනවා හැම වෙලාවෙම කියනවා ආදිවාසී ඔක්කොම ලකුණු දෙනවා යෝගාවචර සංගතනන්සේ දේශනා කරනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානයේ පටන් අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයේ යන්න පුළුවන් ඉන්නේ බොහෝම කලාතුරකින් ඒක අර කියන්නේ හොඳ ආර්ය අෂ්ටාංග මාර්ග සංකල්පයක් දිගේ ප්‍රතිපදාව සතදෙන් පවත්වන කෙනා. ඔය එතන ගියාට පස්සේ ඒක බාර ගන්නලා ඇති නැත්නම්. එයා ඒ වෙලාවට නූල් බඳින්න හදනවනේ. කේන්කම කරන්න බලනවා. පිළියම් කරන්න හදනවා නම් මේ මගේ සතිය කැඩිලාද එහෙම නැත්නම් මේ සමාධිය බෙදිලාද නැත්නම් කවුරුද හුණියම් කරලාද නැත්නම් භූතයෝද ආදි වශයෙන් මේ අර මඩ කලතුණා වගේ කලල් මඩක් වඩ පත් වෙනකොට ඒක අහු වෙන දෙයක් නැති බවට පත් වෙච්චාම යෝගාවචරය අර ඉදාගොත් මේ දරු අරගෙන ආවිදිනවා වගේ හැම තැනම මේක අරගෙන ආවිදිනවා මේ මධ්‍යස්ථානේ හරින වෙන මධ්‍යස්ථානට යන්න ඕනේ මේ ගුරුවරයා හොඳ නැහැ වෙන ගුරුවරයෙක් යන්න ඕනේ මේ ක්‍රමේ හරිනේ කොතෙන්ද ගියා මේ විඥානය නිකන් සංස්කාර පිළිබඳ තේරුම් ගන්න ඉස්සර වෙලා මෙන්න මේ අනිත්‍ය ප්‍රතිබද්ධ භාවයට ආවට පස්සේ තාම ඉවතියි මේක ධ්‍යාන බලන්නේ හිතුවොත් තමන්ගත මූල කර්මස්ථානියේම අනාගත ස්වરૂප අතීත ස්වરૂප එන්නේ ඉපාලෙ මෙතෙන්. ඒ මොකද වර්තමාන ස්වરૂපෙ ඉති වෙලා. වර්තමාන ස්වરૂපේ සතහන් ආකාරන නමුත් නැත්තේත් නෑ. සංඥා ගැන කතා කරන කිව්වා නෝපිය සංඥී නවි සංඥී නෝ නිබෝධ සංඥා ආදී වශයෙන් මොකද්ද සංඥාවක් තියෙන නමුත් ඒක කියාගන්න. හිතාංග කිලිකොලනවා. ඉතින් යෝග ආචර කමට අනුසුද්ධ කිරීම නතර කරන වැඩක් නැහැ කිව්වට වැඩක් නැහැ. මොකද්දෝ භාවනා පැතිරෙයි. ඉතින් මෙතනදී ගුරුවරයා කරේ විශ්වාසය. එතන ගුරුවරයා කලින් මේවා ධර්ම කොටාට ධර්ම සාකච්ඡා මාර්ගයෙන් කියලා දීලා ඇති ගතියෙන් යෝගාවචරයට පණපෝල තිබුණොත් අනේ යෝගාවචරය හොඳට තේරුම් ගන්නවා. මේ අරමුණේ තියෙනවා සුඛම අවස්ථාව. ඒ අරමුණේ තියෙනවා දුරේ අවස්ථාව. ඒ අරමුණේ තියෙනවා බහිද්ධ අවස්ථාව. ඒ අරමුණේ තියෙනවා මේ අප්‍රියමනාප අවස්ථාව. ඒක අවබෝධ කරගන්න නැතුව අවබෝධ කරගන්න බෑනේ. අර මොන දැක්කයි කියන්නේ බෑනේ. දැන් තියෙන්නේ අන්නේ මේ දෙක නොදැක්ක ඉතාම සියුම් කොටස කියන එකයි වෙනදට වඩා වීර්යයෙන්, වෙනදට වඩා ලොකු ගෞරවයෙන්, වෙනදට වඩා ලොකු චාරියාවකින්. අපි ආයතම හැමදාම මේ වෙලාවට තහන යෙදෙමින් මේ සූත්‍රය කොටස අල්ලනවා. එතකොට හිත අනිත්‍ය ප්‍රතිපද තන්ටයක්. විඥානේ විඥානේ පමණයි තිබ්බා සමාගේ ඔළුව අතපය වලිගෙ ඔක්කොම කට්ට අතර කරගත්තාම ඒක ගුලියයි. ඇවිදින්නේ කරන්නේ නැහැ. ඒම ශිෂ්‍යර ධර්මයක. ඒ වගේ තමයි හිත සම්පූර්ණ ඇතුළට ඇදගත්තා වගේ අවස්ථාවකටපත් වෙනවා. යෝගාචරය ඒ වෙලාවේදී බලකොල කර ගන්නවා නම් සැක බාධා සංකා ඇති කර ගන්නවා නම් යාත් කියන්නේ නිවන සඳහා භාවනා කරන කෙනෙක් නෙවෙයි. එක්කෝ කාට හරි කියන්නේ. එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන මේ මෝස්තරේට එහෙම නැත්නම් අහසෙන් යන්න. එහෙනම් අනුගේ හිත් කියවන්නේ මේ වගේ තුච්ච ලාමකාතාවක් ඉදිරිපත් කරගත්තොත් මායයත් ඒ වගේම අතරමහා භූතයොත් අර මිනිසයා අර දුර්වල මිනිසෙක් හයියට කුෂ්ඨය දෙන්නේ අද්දකින් අල්ලන එහාට මෙහාට වනවන්න වගේ කෙත්තෙන් අල්ල හොල්ලන්න වගේ අර මිනිසයා සහලවනවා වෙහෙස කරනවා පුදුමාකාර වැඩකට. ඒක තේරුම් අරගන්න මේ සංස්කාරය. ප්‍රකටව තමයි අතයට දෙවුණා එහෙම නැත්නම් Taman ඒකට යට වෙලා හිටියත් මේ තුල තියෙන හතිකොල පැතිරිච්ච අනිත්‍ය භාවයක් ඒ වාගේ මේක තියෙන දුක් කෙලවන ගතියක් ඒ නිසා මේ දුක් කෙලවන භාවයේ සියල්ලම දැක ගන්න. මේ සියල්ලෙම නෑ හිත කෙලවන ගතියක්. සියල්ලෙම නෑ Tamanගේ බලාපොරොත්තුට අර කලින් ගිහි කාලේ මේ පු탁ජන කාලේ භාවනා කරන්න ඉස්සලා බලාපොරොත්තු ඉෂ්ට වෙන ගතියක් නැහැ. ඉච්ඡාබංගත්වයක් එන්නේ කියනවා. උපා වෙන ගතියක් එන්නේ කියනවා. කම්මැලි වෙන ගතියක් එන්නේ කියනවා. බය වෙන ගතියක් එන්නේ කියනවා. ආන්නේ බව තේරුම් ගන්න දැන්නම ගැඹුරු භාවනාවක් ඉන්නේ. ඒකට කාගවත් තරණක් නැහැ. මගේම සමාධියේ තරණයි. මගේම සතියේ තරණයි. සති සමාධියක කැඩිලා නැත්නම් අරමුණේ නැගිට පවතින්නේ හිතේ අර මේ මේ වගේ නොදැක්ක පැති ආශයක් තියෙනවා. මෙව නොදැක්ක නිසායි. මෙවුවා දැක ගැනීම නිවනට යොමු වෙන බව නොදන්න නිසායි අපි හැම වෙලාවෙම දන්න රුචි ශ්‍රද්ධාවට ගැළපෙන අනුස්සවයට ගැළපෙන තර්කයට ගැළපෙන දෘෂ්ටිය ගැළපෙන දේවල් මෙතෙක් කල් අල්ලල්ලා හිටියා කවදාකවත් ඒක ඒකාන්තී සාදේ. ඉතින් මේකට පටහැරලා කියන්න පුළුවන් දුක් ප්‍රතිපදාවදී. නමුත් ඒ දුක් ප්‍රතිපදා නටන්නේ මොකටද දුක නැති කරන්නේ. වඩන්න දෙන්නේ. ඒ නිසා දැන් අපි රිචුවම දුකත් එක්ක වැඩ කරනවා. දුකේ තියෙන පෙළන බව අපිට හෙන් කණෙන් ආයෙත් දකින්න වගේ විඥාණයට වැටේ. ඒකේ තියෙන සංතාපන ගතිය මුදුනට වැටේ. නමුත් දැනගන්න ඕනේ සංසාර කවදාකවත් අපි මේක කල් දුකට මේ විදිහට මුදුන්න නිසායි මේ වෙලාවේදී වෙන වෙන දේවල් හොයාගෙන පැනපු නිසායි අපිට මේ සංසාරේ කාම රාජ්‍යයේ රාජ්‍යයේ සාස්කම් බලන එකක්. දැන් අපි අපේ බිස්නස් එක. දුකට ඍජුව මොන කියලා කියනවා. දැන් සංස්කාරයන් වලට අපි හොල්ලන්න බෑ. මෙතෙන්දී නිසා යෝගාචර අනිවාර්යයෙන්ම අර සැප එළෙවි නැතත් බලාපොරොත්තු නොවුනත් දිනාපු කර්මස්ථානයේ දිගේම ඉදිරියට යන්න. ඒක සමතේදී බලන්නේ විපස්සනාදී කඩිම බලන්නේ ලොකු අධිෂ්ඨානයක්. මේ වෙලාවේදී අර මේ ඒක තබලා පරයන්ට නැගිටලා යනවා කියලා කියන්නේ සංඛාර. ඒකිය සංඛාර තමයි. ඒ නිසා මේ විවිධාකාර දේවල් තමයි අතට අරගෙන දිගට කරගෙන යනවනේ මේ තුල කොහොමද විඥානය පහළ වෙන්නේ? ඒ සංස්කාරයෙන් තමයි විඥානය පහළ වෙන නිසා Tamande ගැඹර ගෝයා හම්බුණා තල ගෝයක් කරගන්න තමයි පුළුවන්. එහෙම ඇයි අපි අනුන්ට දොස් කියන්නේ අනුන්ට අපරාධය. ඇයි අපි අනුන්ට දොස් කියන්නේ අනු මායාකාරී සතකාරී එහෙම නැත්නම් මේ මේ දුර්වලකම් කියලා. ඒකකින් බලනකොට අපිත් එකක් යනකම කියලා කියන්නේ මේ වගේ සත මායාව විශ්වවිද්‍යාලය. මේක පරිතෝ බැල්මේ. අනුගේ දෙයක් යා බලන වගේ සතියට යට කරලා බලන ඉන්නකොට අර සරුවචනාගේ සජීවී ආબોධ කරගත්ත ධර්මයේ මේ දුක තුළ මේ ඉච්ඡා බංගත්තේ තුල මේ පරාදේ තුල මේ දුක් ප්‍රතිපදාව තුල පුදුමාකාර විදිහට සජීව වෙනවා. ඉතින් එතෙන්දී යෝගාවචරයට අර සාමාන්‍ය වීර්ය නෙවෙයි වීරවන්තකමක් ඕනේ. තේරුම් අරගන්න වෙනවා මෙතනදී පැනලා යන තමයි උත්තරකනකම ඇති. උත්තරන කොහෙද යන්නේ? ඉහළ කබලෙන් එකට තමයි වැටෙන්නේ. ඊට මීට වැඩිය හොඳයි මේ ඉදිරියට කැමෙන දුක. නොකැමිනි සපක් ගැනීම මේ දැක්ම දුකම තමයි තියෙන්නේ. නමුත් සැපක් කියලා හිතලා මෙතෙන් නැගිටලා යාම ඒ ආධ්‍යාත්මික ජීවිතේ කොන්ද බලනවා. මොකද ඒක තමයි ලෝකේ ඇති. ඒක අපිට ඒක ප්‍රතික්ෂේප කළ මේ ලෝකෙින් බෑ. ඉතින් අපි අදිස්ථාන කරගන්න ඕනේ දහස් සැරයක්වත් කමක් නැහැ. මට මේ සංස්කාරවල ස්වરૂපේ ඇති හැටියෙන් දකින්න මම මේ අඩුපාඩු කන්නද මට මේ පාවෙන්නේ නැති මටම කම්මැලි වෙන්නේ නැති මම මේක දඟල ගන්නට ඒ පඬිතක මේක මම එහෙම වුණාට මොකද පඬිතෙක් වගේ ඒ කරපු දෙයට අපි කර්ම ඉදිරිපත් කරන්නේ අන්න ඒක තමයි ලෝකේ තියෙන විශාලම විහිළුව. ඒ සතුටුලියම දැක ගන්න පුළුවන් නම් එදාට බුදුන් දැක්කා වගේ. එදාට ඇත්තටම කතා කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මෙතන කතා කරනවා කියලා කියන්නේ රකී සංඛාර. හුස්ම ගන්නවා කියලා කියන්නේ කාය සංඛාර. සංඥා වේදනා කියලා කියන්නේ චිත්ත සංඛාර. මේ සංස්කාර ඔක්කොම නැති කිරීම තමයි සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ ඒකවල ඉතින් අපේ පු탁ජන පැත්තෙන් බලනකොට මලාහා සමානයි. ඉතින් එවැනි දෙයක තමයි ඒ යෝගාචර ජීවිතේ නැත්නම් <clears throat> විපස්සනාවේදී ගැඹුරු විපස්සනාදී හිත යොමු වෙන්නේ ඉන් සායක බලනකොට පු탁ජන පැත්තෙන් බලනකොට ලොකු ඉච්ඡා මංගලයක් නැත අපස්සරකම මහා පිස්කතියක් පේන්න පටන් ගන්නවා. ඒ සෑවෙන ධර්මයේ ඒ සියල්ලටම ජනප්‍රිය වෙන්නේ නැති එක ධර්මයෙන් ගැතියක්. ඒක අපි හොඳට තේරුම් අරගන්න ඕනේ මේ රුචියට අනුව ගිහිලා බෑ. අර කටින් සඳහන් කරපු කරුණු පහම නැති වුණත් අපේ සති සමාධි දෙකේ ඒකාකාර පැවැත්ම කියනවනම් අපි හැමදාම භාවනා විපස්සනා ලෝකේ ඉස්සරහට. ඒකට හේතුව මොකද? ඒ සංස්කාර පිළිබඳව අපි කොන පාස් අපි තේරෙන්නේ. ඒක තමයි ලෝකේ තියෙන මනුස්සයෙකුගෙන් කරන්න පුළුවන් උත්කෘෂ්ඨම විකල්ප. ඒක හරිනම් ඇත්තම වෙන කෙනෙකුට කරපන් කියලා කියන්න බැරි තරම් සංකීර්ණ දෙයක්. මොහොත සරුවත් යන මේ මහා කන්නාගේ ඒ විතරක් නෙමෙයි කර්ම ඉදිරිපත් කිරීමේ මහා ප්‍රඥාවකින් දැන් අවුරුදු 2500 ගානක් ගිහිලා තවත් කෙනෙකුට ආරෝපණය කරන්න පුළුවන් තරමට ධර්මයේ තුල මේක ගැප් කරලා තියෙනවා. ඒකයි අපි මේ ලැබු උච්චන සම්පත්තිය කියන වටිනාකම. ඒ නිසා මේ කාරණා තමන්ගේ අත්දැකීම ලං කරන පරිදිම තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ඒ වගේම දැන් ලං කරන පුළුවන් තරම් මේක පිළිබඳ සාර්ථකව වටහා ගැනීමක් මට ලැබේවා නැවතත් නම් අනී මේ සංස්කාරයෙන් බදාගෙන සංස්කාරණ කියලා පාදාන් කිරීමේ ඒ මොඩකම නැතුව සංස්කාරයන් සංස්කාරණ වශයෙන් දැක්වන්නට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා කියනවා. ඒකට ඒකාන්තයෙන් තීකරණ කරන කියන අපිට ඉස්සරහින් ගිය ගමන් කරාත් සංගේ සූඳ කියන මේ වගේ ස්ථාන වලින්කට ගොඩක් යනවා. මේ සාධිස්ථාන කරමු. ඒ අත්ංගේ සත්‍ය පිණිසත් ආත්මී ප්‍රවත්න විදිහට අපේ අභ්‍යන්තර සාසනයේ සීලය අධිකීලී කර ගැනීමලත් සමාධිය අධිපත් සමාධිය චිත්ත අධිජිත කර ගැනීමලත් ප්‍රඥාව අධිපත්තාව කර ගැනීමලත් ඒ මේ සංස්කාර ස්කන්ධ පිළිබඳ මනාවට හේමක් මයි පිළිබඳ ඇති කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිවිලුන් දේශනාව ඉස්සාවපාතයන් මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉස්සාවපාතයන් මේහි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්දේහි සම්පතං කුල්ල සම්පතං කබ්බේ රක්ඛාන් මොදන්තු සබ්බ සම්පatti විද්‍යා ආකාදත්තාච බුම්මත්තා දේවානාගා නෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරංගස්සන්තු සාසනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගා නෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරංගස්සන්තු දේශනං ආකාදත්තාච බුම්මත්තා දේවානාගා නෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාහං ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝ